අරුණ මනතුංග මහත්මයාට කතා කරන්න පුළුවන්ද සකස් කරගත්තද හොඳයි බුද්ධික මහත්මයා විසරයි ස්වාමීන් වහන්සේ Zoom එකේ YouTube එකේ දෙකේම ප්‍රශ්න අහලා තියෙනවා මම YouTube එකේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා අහන්නම් වහන්සේ ඇහෙනවද ආ ඇහෙනවා මහත්තයෝ එහෙනම් බුද්ධික මහත්මයා මේ ටික ඇහුවට පස්සේ කතා කරන්න ආ හොඳයි හොඳයි ඔව් කියන්න බුද්ධික මහත්මයා අවසරයි එතකොට පළවෙනි ප්‍රශ්නේ අහලා තිනවා ස්වාමීනි මනෝද්වාරයේ මනෝද්වාර චිත්ත වීති ඇතිවන්නේ හදවත තුලද නැත්නම් මොළය තුලද මනෝද්වාරික චිත්ත වීති ඇති වෙන්නේ <laughs> ඒකට මොළයක්වත් හදවතක්වත් අවශ්‍ය නැහැ. ඒකට මොළයක්වත් හදවතක්වත් අවශ්‍ය නැහැ. අවශ්‍ය මනෝද්වාරය විතරයි. මොකද්ද මනෝද්වාරය කියලා කියන්නේ භවංග චිත්ත පරම්පරාව. එතන භවංග චිත්ත පරම්පරාව තියෙන ඕනෑම තැනක අර මනසට අරමුණු ගැනීමේ ක්‍රියාවලිය ඒකට දැන් මොළය සහ හදවත ඕන වෙන්නේ ඇත්තටම මේ මනුස්සකය සක්‍රියව පවත්වා එතන මනුස්සකයේ ඉන්ද්‍රියන් මුල් කොටගෙන අපි අරමුණු ගන්නවා නම් තමයි මොළය සහ හදවතේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන්නේ. මොළය සහ හදවත අපි හිතමු නැවතුණා කියන. එතකොට නැවතුණාට පස්සේ ඒ පුද්ගලයා යම්කිසි දැන් හදවත නැවතුණාට පස්සේ මැෂින් වලින් හදවත ක්‍රියාත්මක කරනවා. එතකොට මොළයක් යම් ප්‍රමාණයකට නිෂ්ක්‍රීය වුණොත් වෛද්‍යවරු කියනවා දැන් මේ පුද්ගලයා ජීවත් වෙන්නේ නැහැ හෝ ජීවත් කරලා වැඩක් නැහැ කියලා වෛද්‍යවරු තීරණය. ඇයි ඒ තීරණය කරන්නේ? ඒ වෛද්‍යවරු කියන්නේ මේ පුද්ගලයාගේ දැන් හිත නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඒ වෛද්‍යවරුන්ට තීරණය කරන්න බෑ හිත මෙතන තියද නැද්ද කියන එක. හැබැයි හිත තිබුණා වුණත් දැන් ආයේ ඒ හිතට මේ කය ඇසුරු කරගෙන වැඩ කරන්න බෑ. මේ කයෙන් වැඩක් ගන්න බෑ එතනින් එහාට. මොළය සහ හදවත නිෂ්ක්‍රීය වෙච්ච ගම ඒ පුද්ගලයාගේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් කියන මේ ద్వාරයන්ගෙන් අරමුණු ගන්න බෑ. ඒ ద్వාර ඔක්කොම නිෂ්ක්‍රීය එතකොට එහෙම වුණාට ඒ පුද්ගලයාට සිතින් අරමුණු ගැනීමේ හැකියාව නැති වෙන්නේ නැහැ. දැන් දැන් භූතාත්මයක් හැටියට පැමුණුනහම ඒතරත්තාට මොලයක් හෝ හදවතක් තියෙද කියලා අපි දන්නේ නැහැ. එතකොට නමුත් එයාට අරමුණු ගන්න පුළුවන්. ඊළඟට දැන් අරූප තලයේ උපන්නට පස්සේ මොනම රූපයක්වත් නැහැනේ හදවතක්වත් මොලයක්වත් ස්නායු පද්ධතියක් මොකක්වත් නැහැ ඒ වුණාට ඉතින් අර අරමුණත් එක්කලා පවතින ධාන ආරම්මණයත් එක්ක මනෝද්වාරික එනිසා මනෝද්වාරික චිත්ත වීති ඇති වෙන්න හදවතක්වත් මොලයක්වත් ඕනේ නැහැ හදවත මොළය අවශ්‍ය වෙන්නේ කය පවත්වන්නටයි කය ඇසුරු කොටගෙන අරමුණු ගන්නකොට චක්කුද්්වාරික සෝතද්්වාරික ගානද්්වාරික જીවහාද්්වාරික කායද්්වාරික වශයෙන් අරමුණු ගන්නකොට මොළය සහ හදවතේ උපයෝගීතාවක් තියෙනවා දැන් දෙවියන්ටත් චක්කු සෝත ගාන જીවහා කාය කියන ඉන්ද්‍රයන් වැඩ කරනවා ඒ ඉන්ද්‍රයන් වැඩ කළාට අපට වගේ මොළයක් හදවතක් දෙවියන්ට තියනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ එහෙම නොතිබෙන්න පුළුවන් දැන් ඒගොල්ලන්ගේ ඒ ඒ පද්ධතිය හැදිලා තියෙන වෙන ක්‍රමයකට. ඉතා සූක්ෂම. ඒ විදිහට මේ මොළය හදවත ආදිය ගැන එච්චර අපි කතා කරන්නේ මේක මේ මනෝ කයේ පැවැත්මට මේක නඩත්තු කරගන්න අවශ්‍යතාවය නිසා මිසක් ඒක මේ සිත පවත්වන්න අත්‍යවශ්‍ය ධර්මයක් නෙමෙයි. හැබැයි සිතට මේ කය අසුරු කොටගෙන පවතින. මැරෙන්නේ නැතුව මේ කය සක්‍රියව පවත්වා ගන්න, මේ කයෙන් අරමුණු ගන්න මොළය සහ හදවත උපයෝගී වෙනවා. ඒක ඒ දෙකම නිෂ්ක්‍රීය වුණොත් එතනින් එහාට ඉතින් ඒ පුද්ගලයා විඥානය තියද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. තිබුණා වුණත් වැඩක් නැහැ. ආයෙ නැගිටින්නේ නැහැ. ඒ නිසා තමයි වෛද්‍යරු කියන්නේ දැන් මෙයා ඉවරයි කියන්නේ.